ඒ බුදු ගුණ හිත හිත ඉන්නකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස විශේෂෙහි හිත දුවන්නේ නැහැ. ඒ නිසා ලෝභ හෝ ද්වේෂ හෝ හිතට එන්න ඉඩක් නැහැ. අහිත ආරක්ෂා කරලා තියෙනවා. ඒකත් හොඳ යෝනිසෝ මනස්කාරයක් තමයි. ඊළඟට අපි පුරුදු වෙනවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ ප්‍රඩන්න පටන් ගන්නවා. මෛත්‍රී සිත් පහල කර කර ඒ බඳු සිතුවිලි පහල කරන එකක් යෝනිසෝ මනස්කාරය. තවදුරටත් එහාට ගිහිල්ලා අපි මේ අරමුණු සුබ වශයෙන් බලන එක තමයි කෙලෙස් සහිත වෙන්නේ, ලෝභ සිත් උපදින්නේ, ද්වේෂ සිත් උපදින්නේ. එනිසා අපි පුරුදු වෙනවා කේසා ලෝමා නඛා ධම්තාත්තචෝමන්තං මේ විදිහෙන් කේසාලෝමානකා ධම්තාත්තචෝ තචෝ ධම්තානකාලෝමා කේසා කේසාලෝමානකා ධම්තාත්තචෝ වංසන්නහාරු වට්ටි අත්ති නිඤ්ඤාවක්ඛං වක්ඛං අත්ති නිඤ්ඤා අත්තිනහාරු මංසං සච්චෝ දන්තානකාලෝ මාකේසා මේ විදිහට කියන්න පුරුදු වෙනවා වචස වචනෙන් කියනවා මනස හිතෙන් කියනවා මේ තුල යොන්සෝ මනසකාරය මේ කියන වෙලාවේදී අකුසල සිත් එන්නේ නැහැ. හිතට රැකවරණයක් තියෙනවා. ඒ නිසා මේකත් යොන්සෝ මනසකාරය. හැබැයි මේක අතහැරිය ගමන් ආපහු අර අපි ලිඳක් පාල්දියකින් වතුර අස් කරනකන් ඒක හිඳිලා තියෙනවා. අතහැරී නවත්තපු ගමන් ආපහුල්පත් වලින් වතුර පිරෙනවා. මේක කරනකම් හොඳයි නතර කළාම ආපහු මතුවේ. මරණ සතිය ගැන සිහි කරනවා. මම මැරෙන කෙනෙක්. මේ ලෝකේ හටගත් හැම කෙනෙක්ම මරුණා. ලෝතර බුදවරු මරණයේ ඉදිරියේදී පරාද වුණා. මහා ප්‍රඥාවෙන් යුක්ත සරියුත් හාමුදුරුවන්ට මරණය දියන්න බැරි වුණා. මහා 이르දි බරලාභී මුගලන් හාමුදුරුවන්ට 이르දි බලයෙන් මරණය දිනන්න බැරි වුණා. දුතාංග ධාරී මහා කාශ්‍යප හාමුදුරුවන්ට දුතාංග බලයෙන් මරණය දිනන්න බැරි වුණා. බලදේව වැනි අයට බලයෙන් ශක්තියෙන් මරණය මරු පරාද කරන්න බැරි වුණා. ධනමෙන්ඩකාදී මහා ධනවන්තයන්ට ධනේ නිසා මරණයෙන් දිනන්න බැරි වුණා මරු පරදවන්න බැරි වුණා. මේ වගේ නොයෙක් නොයෙක් තරාතිරමේ අය ලෝකේ පහළ වුණා. ඒ කාටවත් මරණය පරාදේ කරන්න බැරි වුණා. මරුට පෙරදුනා. ඉතින් මම ඔවුන්ටත් බැරි වෙච්ච දේ මම කොහොමද කරන්නේ? මටද මරණය වුමයි. මගේ මව් දෙමාපියන්ට, දුවදරුවන්ට, ස්වාමියාට බිරිඳ මරණය උරුම බව මෙනෙහි කරනවා. මේද හොඳ මනසිකාරයක්. මේ තියෝනසෝ මනසිකාරයක්. අයෝනිසෝ මනසිකාරයෙන් වෙන් වෙලා කෙලෙස් ආසරව උපදින්න තියෙන ඉඩාවරණය කිරීම. මෙහෙම හරි හිතනවා නම් ඒක වටිනාකමක් තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයේ භාවිත. දැන් අපි ආස්වාසේ ප්‍රස්වාසේ ආනාපාන සතිය වඩනවා. මේ ආනාපාන සතිය වඩන එකේ ත්‍රාස මෙතනයි තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පංචකාම අරමුණු වලට හිත ගියොත් ලෝභ ද්වේෂ එනවා. ලෝභ ද්වේෂ නූපදින අරමුණක් අපේ තියාගත්ත හිත පිහිටුවා ගන්න. හිත කෙලෙසෙන බව කිලුට වෙන බව දන්න නිසා හිත අතහැරියොත් හිත කෙලෙසෙනවා. ආශ්‍රව උපදිනවා, කෙලෙස් උපදිනවා, කුසල් උපදිනවා. ලෝභය හට ගන්නවා, ද්වේෂය හට ගන්නවා. ඒ නිසා අපි ලෝභ ද්වේෂ හට නොගන්න අරමුණක හිත තියෙනවා. ආස්වාද ප්‍රසආසය ලෝභ ද්වේෂයට වැටෙන අරමුණක් නෙවෙයි. ඒ අරමුණේ හිත පිහිටවනවා. හිත කෙලෙස් වලින් පවිත්‍ර කරනවා, සුද්ධ කරනවා. නේද යෝනිසෝ මනසිකාරය. ඉතින් මේ වගේ 40 කමඨහනක් දේශනාවෙහි එනවා. දසානුස්සති, බුද්ධානුස්සති, මෙත්තානුස්සති, සංඝානුස්සති, චාගානුස්සති, දේවානුස්සති, මරණානුස්සති ආදී අනුස්සති. ඊළඟට කසින පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින ආදී කසින. ඊළඟට තියෙනවා නව සිවතික. මෙරිච්ච වෙලාවේ ඉඳලා කුණු වෙලා යටකටු ටිකක් මහ පොළොවට පස්සල යනකම් සිදුවෙන සිදුවීම් දිහා බලන්න. සිවතික දසාසුබ කමට. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ආහාර පටික්කුල සංඥා ආදී මෙන්න මේවත් හොඳ මනසිකාරයක්. කෙලෙස් ආශ්‍රව නූපදින්න හිත පිහිටවන්න පුළුවන් තැන. හැබැයි මේවා කොහොම යම් తాවකාලිකව හිත කෙලෙස් වලින් යටපත් කිරීමක් කරගන්න පුළුවන්. ඒ සමහර වෙලාවට සියලු ආශ්‍රව දුරු කරන්න බෑ. දැන් මේ අසුබ නව සිවතික ආදී වශයෙන් බැලුවාම කාමාශ්‍රවය දුරු කරගන්න පුළුවන් යටපත් කරන්න පුළුවන්. හැබැයි භවආශ්‍රවය දුරු වෙන්නේ නැහැ. භවආශ්‍රවය අවිජ්ජාශ්‍රවය දුරු වෙන්නේ නැහැ. දැන් ඔය කාමාශ්‍රවයෙන් නිදිලා රූපී අරූපී භ්‍රම ලෝක මට්ටමට හිත වැඩුවා. දැන් කාමාශ්‍රව නැහැ. ඒ මානසිකාරය තුල ඒ යෝනිසෝ මානසිකාරය තුල කාමාශ්‍රවය නැහැ. රූපී භ්‍රම ලෝකයට එනකොට භවආශ්‍රවය තියෙනවා. භවය පිළිබඳව ප්‍රාර්ථනාව තියෙනවා අත්හැරිලා නැහැ. අවිජ්ජාව අතහැරිලා නැහැ. දැන් අපිට ඕන කාමාශ්‍රවය විතරක් නැති කරන කමටහනක් නෙවෙයි. මේ කාමාශ්‍රවය නැති කරන කමටහන් බුදුදහමේ විතරක් නෙවෙයි අන්‍ය ශාසනවලත් තියෙනවා. විශේෂයෙන් Hindu දහමේ යෝගාවචරයේ යෝගීවරු ඒ ධ්‍යාන සමාපatti වඩන අය අදත් ලෝකේ ඉන්නවා. ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයට ගියොත් ඒ අත් දකින්න පුළුවන් අදත්. හැබැයි ඒ කාමාශ්‍රවය විතරක් යට කළාට වැඩක් නැහැ අපි දන්නවා කාම ලෝකයෙන් මිදුණත් රූප අරූප කියලා කියන්නේ මේ භවස්ත්‍රයටයි පිටේ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්න ඇතිතේ. ඉතින් දැන් අපි මේ හැම දෙයක් අතරින්ම මේ මානසිකාරයේ මේ ධහම හොයන්නේ මොකටද? අපි අන්න එතන මතක තියාගන්න ඕන අපි හොයන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් මිදෙන්න තැන. ඒව නැති තැන. දැන් මේ මෙබඳු සාමාන්‍ය මානසිකාරයක් තුල ඒ සියල්ල නැති වෙන්නේ නැහැ. මේ ඉන්න තැනින් මිදලා ඉහළට යන්න පුළුවන් වේවි. දෙව්ලෝ තලවලට බඹලෝ තලවලට. එතනට ගියත් ජාති ජරා මරණයෙන් මිදුණු නැහැ. එයි එතන භව ආශ්‍රව අවිජ්ජාශ්‍රව තියෙන නිසා. දැන් අපිට ඕන කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ තුන් ආශ්‍රවයන්ම දුරු වෙන්න. එහෙම දුරු වෙන ප්‍රතිපදාවකුයි අපි දැන් හොයන්නේ. අන්නේ ආශ්‍රව දුරු වෙන ප්‍රතිපදාව හමු වෙනකොටම ඒ හමු වෙන දහමත් එක්කම තවත් ආශ්‍රවයක් ඉතුරුවක් නැතුම දුර වෙලා යනවා ඒ දිඨාසවේ. දිඨාසවේ. ඒ දිඨාසවේ දුරු වෙන විදිහේ දැක්මක් යෝනිසෝ මනසිකාරයක් තමයි අපි සොයාගෙන යන්නේ. අන්න ඒ සොයාගෙන යන ගමනේදී අපිට හම්බ වෙනවා අවස්ථා දෙකක්. වැඩපිළිවෙලා මේ වැඩපිළිවෙලේ අවස්ථා දෙකක් තියෙනවා. නූපන් මාර්ගය නූපන් දර්ශනය උපදවා ගැනීම උපදවාගත් දර්ශනේ භාවිතයට ගැනීම කියන අවස්ථා දෙකක් තියෙනවා. නූපන් දර්ශනය නූපන් මග උපදවා ගැනීම කියන කාරණාව එක කොටසක්. ඒකට කියනවා పూర్ව ප්‍රතිපදාව කියලා කියනවා ආදි භ්‍රමචර්යාව කියලා කියන මේ අවස්ථාව. ඒ සඳහා යෙදෙන්න ඕන මානසිකාරයක් තියෙනවා නානාවිද. ඊළඟට තියෙනවා උපන් මාර්ගයේ උපදවාගෙන දර්ශනය පහළ කරගෙන ඒ අනුව සෙසු ආශ්‍රවක්ෂය කිරීම සඳහා යා යුතු ගමන් මගක් තියෙන එතනට කියනවා භ්‍රමචර්යාවකවත් ප්‍රතිපදාවක. දැන් උන් අපි මෙන්න මෙතන දෙකට බෙදා ගන්න ඕන ප්‍රතිපදාව හා භ්‍රමචර්යාව කියන්නේ එක පැත්තක් ආදි භ්‍රමචර්යාව හේවත් පූර්ව ප්‍රතිපදාව කියන්නේ තව පැත්තක්. දැන් අපි ඉන්න තැන ඉඳලා මේ ප්‍රතිපදාවට යන්න භ්‍රමචර්යාවට යන්න පාරක් ඕන. දැන් අපි උදාහරණයක් නිදර්ශනයක් හැටියට ගන්න මේ වත්ත කෙලවරෙන් තියෙනවා අර ආසන්නයේ තියෙනවා අලුතෙන් හදපු අධිවේගී මාර්ගයක්. හිතන්න ඔය අධිවේගී මාර්ගය තමයි නිවන් පුරට යන පාර කියලා. නිවන් පුරයට යන්න තියෙන අලුත්ම පාර තමයි ඔය අලුතෙන් විවෘත කරපු පාර. දැන් අපි ඉන්නේ මෙතන. ඒ අධිවේගී මාර්ගයේ තියෙන එතන. දැන් අපි ඉන්න තැන ඉඳලා එතනට යන්න පාරක් ඕන නේද අපිට? මෙතනින් ගිහලා අහසෙන් පාත් වෙන්න බෑනේ එතනට. අපි දැන් මෙතන ඉඳලා එතනට යන්න පාරක් ඕනේ. අන්න අපි මෙතන ඉඳලා එතනට යන්න හදන පාර තමයි අපි ආදි භ්‍රමචර්යාව පූර්ව ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ ප්‍රධාන මාවතට යන්න දැන් අපට කුංචි පාරක් ඕන. ඒකේ ගිහිල්ලයි ඒ ප්‍රධාන මාවතට ඒ අධිවේගී මාර්ගයට නිවන් පුරට යන පාරට වැටෙන්න පුළුවන්. දැන් ඔන්න එතකොට පාරවල් දෙකක් තියෙනවා. මෙතෙන් ඉඳලා එතනට යන පාරක් තියෙනවා. එතන ඉඳලා නිවන් තුරට යන පාරක් තියෙනවා. දැන් මාර්ගය කියලා කියන්න ඕන ওই පාරවල් දෙකෙන් කොයි එකද? මාර්ගය කියලා කියන්නේ ප්‍රධාන මාර්ගය යනවා නම් විතරයි. අපි මග වඩනවා අපි මාර්ගයේ ඉන්නවා කියලා කියන්න පුළුවන් වෙන්නේ අර ප්‍රධාන මාවතට ගියාට පස්සේ එතනට යනකම් අපි මාර්ගස්ථයි අපි මාර්ගයේ ඉන්නවා කියලා කියන්න අයිතියක් නෑ අපි කාටවත්. ඒ පාරට වැටුණාට පස්සේ අපි මාර්ගස්ථයි අපි මාර්ගයේ ඉන්න. ඒ කායන මගේ ඉන්න ඒකාන්තයෙන් නිවන් පුරට යන පාරේ ඉන්න. දැන් අපි මෙතන ඉඳලා එතනට යන පාර හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකත් නිකන් බෑ. දැන් අපි මෙතන ඉන්න තැන වනාන්තරේ කැලේ මම්මුලා වෙලා ඉන්නවා. හඹගාලක පැටලිලා ඉන්නවා වෙන්න පුළුවන්. දැන් අපිට මේ මාවත ගැන අහන්න ලැබෙනවා. අන්න මේ ආසන්නයේම තියෙනවා ප්‍රධාන නිවන් පුරට යන පාරක් මාවතක් තියෙනවා ඉදි වෙලා. දැන් ඔබත් යන්නේ එතන මේ මාවතට වැටෙන්න කියලා. වැටුනොත් ඔබටත් ඒ කාන්තයෙන් පුළුවන් මේ ජීවිතේම නිවන් පුරට යන්න කියන ඉගැන්වීම කවුරු හරි කරනවා. දැන් ඔන්න ඔබටත් අවශ්‍යතාවය නැගෙන එහෙනම් මමත් යන්න ඕන අනේ මාවතේ පාර හොයාගෙන යන්න ඕන. දැන් මේ පාර හොයාගෙන යන්න නම් දැන් ඔබ මෙතන කැලේක අතරමං වෙලා ඉන්නේ. කැලේ පඳුරක පඹ ගාලක පැටලිලා ඉන්නේ. දැන් ඔබට යන්න දස දිශාවක් තියෙනවා. දැන් ඔබ දන්නේ නැත්නම් පාර තියෙන්නේ කොයි පැත්තේද කියලා දකුණේද උතුරේද නැගෙනහිරද බටහිරද ඊසානද වයඹද කොහෙද කියලා දන්නේ නැත්නම් යන්න කියලා ඔබ හැරෙන්න පුළුවන් පාර තියෙන පැත්තට නෙමෙයි වෙනත් පැත්තකට. එහෙම හැරුණොත් දැන් ඔබ පාරක් හදා හදා හදා හදා යනවා. හැබැයි ඔබ යන්නේ ඒ අධිවේගී මාවත පැත්තට නොවේ නම් ඔබ පියවරක් පියවරක් පාසා ඒ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට යන්නේ. ඈතට යන්නේ. ඒ නිසා දැන් ඔන්න අපට එතන දැක්මක් වගේම මෙතන දැක්මක් වුණා. ඒ අධිවේගී මාවතට යන්න දැක්මක් ඕන. මෙන්න මේ පැත්තේ ඉතියෙන්නේ. මෙන්න මෙහෙමයි යන්න ඕන කියන ක්‍රමයක් සැලස්මක් ඕන. ඒකට යන පාරතොට පිළිබඳව යම් කාගෙන් හරි කල්යාණ මිත්‍රයෙකුගෙන් දන්න කෙනෙකුගෙන් අහගන්නම වෙනවා. අහගන්න නැතුව ගියොත් අපිත් යනවා අපිත් දන්නවා ඒ පාරට යන්න කියලා පාරට බැස්ස යන තැන දන්නේ නැහැ. ඒ මාවත මොකද්ද කියලා දන්නේ නැහැ. තවත් මොකක් හරි අධිවේගී මාර්ගයක් අහුවෙයි උපදිකේ. එනිසා අපි හරිම පාර අහගන්න ඕන දැනගන්න ඕන. අපිට යම් තැනකට යන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය තැනට යන්න ලිපිනේ ඕන. ලිපිනේ හම්බ වුණොත් අපිට අපිට පුළුවන්කම තියෙනවා හරි තැනට නිවැරදීම යන්න. ලිපිනේ නැත්නම් ඇඩ්‍රස් එක නැත්නම් යනවා කියන කාරණාව වෙන්න විදියක් නෑ කවදාවත්. ඒ නිසා දැන් ඔන්න අපිට මාර්ගයට පිළිපන්නට පස්සේ භාවිතා වෙන යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒක තමයි අපි අර අවසානයේදී කිව්වේ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරය. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකාරය. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකාරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම සම්මා දිට්ඨිය ලෝකෝත්තර මඟ හම්බ වෙන්නේ එතනයි. දැන් අපිට එතනට යන්න ඕන. ඒ දක්වා යන්න පාරක් මාවතක් අපිට ඕන කරනවා. අන්න ඒ මාවත පිළිබඳවයි අපි ඉස්සෙල්ලාම කතා ඒ මාවතට තමයි අර අපි ඉස්සෙල්ලා කතා කරපු ටිකක් අයිති කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි නිකම්ම නෙමෙයි ඒ පිළිබඳව ඇති పూర్ව දැනුම අනුවයි තීරණය කරන්න වෙන්නේ ඒවා ඒ සඳහා යොමු වෙලා ඇද්ද කියලා. එහෙනම් දැන් අපි එන්න තැන ඉඳලා එතනට යන්න මොකද්ද කරන්නේ? යා යුතු ගමන් පිළිවෙත කුමක් විය යුතුද? මොන වගේ ක්‍රමයක්ද අපි අනුගමනය කරන්නේ? දැන් අපි හුඟක් දෙනෙක් නිවන් දකීමේ අපේක්ෂාව ඇතුව ලෝකෝත්තර මාර්ගයේ වඩන්න ආශ්‍රවක්ෂය කරන්න කා සක්කාය දිට්ඨි චිකිච්ඡා සීලම්බත පරාමාසාදී සංයෝජන ධර්ම දුරු කරන්න කියලා අපි යම් යම් වැඩපිළිවෙළවල් ජීවිතයේ මෙතෙක් අනුගමනය කරලා තියෙනවා. දැන් බලන්න ඕනේ අනුගමනය කරපු වැඩපිළිවෙළවල් මේ මාර්ගයේ අරමුණු කරගෙන ඒ දිශාව අරමුණු කරගෙනද අපි භාවිතා කරලා තියෙන්නේ කියලා. එහෙම භාවිතා වෙලා තියෙනවා නම් ආයි ප්‍රශ්නයක් නැහැ කරුණ විමසන්න දෙයක් නැහැ එහෙමම මේ පැත්තටම තව ටිකක් ඉක්මනින් යන එකයි තියෙන්නේ ඒකේ අඩුවක් වැරද්දක් තියෙනවා නම් විතරයි අපි ඒ ගැන ටිකක් වැඩි වැඩියෙන් යමක් කතා කරන්න වෙන්නේ හොඳයි දැන් අපි මුලින්ම කතා කළා ලෝකයේ පිළිබඳව තියෙන අකල්පය හා සංකල්පය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට ලෝකෙට දේශනා කළ ධර්මයේ පිළිබඳව. අපට මුළු ලෝකයම අපි දකිනවා කාම වශයෙන් ප්‍රියමధుර ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ඊට හාත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්මතාවයක් ඇටියෙට. ලෝකයේම නিত্য වූ සුඛ වූ ආත්ම වූ සුභ වූ ආකාරයෙන් දකින ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ අසුභ වූ කියලා ඇත්තේ කියලා. දැන් බුද්ධ දේශනාවයි ලෝකයේ අපේ පිළිගැනීමයි අතර වෙනසක් තියෙනවා. දැන් අපි පළමු කොටම කරන්නට ඕන මෙන්න මේ වෙනස හඳුනා ගන්න. මෙන්න මේ වෙනස ඒ ආකාරයෙන්ම හඳුනා ගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට සතර සතිපට්ඨානයක් පනවලා තියෙන්නේ. සතර සතිපට්ඨානෙදි සිද්ධ වෙන්නේ අපි මෙන්න මේ ලෝකයේ තියෙන පිළිගැනීමත් බුදුරජාණන් වහන්සේ දේශනාවත් සසඳා බැලීමත්. අපි මේ ලෝකයේ මේ රූපය ප්‍රිය වූ ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් දක්නවා. ලස්සනයි හොඳයි සපයි කියලා දකිනවා. නිමිත්තං වා එහෙම නැත්නම් අනුනිමිති අනුභ්‍යංජනක් නිමිත්තක් ගාහි අනුභ්‍යංජනක් එක්ක මුළු රූපේම ලස්සනයි කියලා ගන්නවා. එහෙම නැත්නම් ඒ කොණ්ඩේ හරි ලස්සනයි, ඒ මුණ හරි ලස්සනයි, ඒ ඇස් දෙක හරි ලස්සනයි. ඒ ඇඟ හරි ලස්සනයි, ඒ අත් ලස්සනයි, ඒ දෙපා ලස්සනයි, මේ පුතු ලස්සනයි. මොනවා හරි ලස්සනයි කියලා අරගන්න බවත්. අපි සුබ වශයෙන් ලස්සනයි සුබයි කියලා මේ දකින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධහම සුබ නෑ අසුබයි. දැන් අපි පරීක්ෂා කරලා බලනවා. ඇත්තට සුබද අසුබද? නিত্যද අනිත්‍යද? ආත්මද අනාත්මද? දුකද සැපද? අපිට මෙන්න මේ බඳු පරිශ්‍රණයකට යන්න වෙනවා. ඇයි මෙහෙම යන්න වෙන්නේ කියන කාරණාව ඉස්සලා කියලා තියෙනවා. දැන් අපි හැමෝම සතර ප්‍රතිපත්තහනේ වඩනවා. ඇයි මේ සතර සතිපට්ඨානෙ මෙහෙම වඩන්නේ? අන්න අපේ පාර දිහාවට හැරිලාද කියලා තීරණය වෙන්නේ අන්නේ දැක්ම මත. ඇයි මේක බලන්නේ? ඇයි ඔබ ආස්වාද ප්‍රසආසය දිහා බලන්නේ? ඇයි කෙස්ලොම් නියදත් සම්මස්නහරාදී වශයෙන් මේ දෙතිස් කුණප වශයෙන් බලන්නේ? ඇයි නවසීවිතික වශයෙන් ධාතු වශයෙන් මේකයි බලන්නේ? වේදනා සංඥා සංඛාර අනිත්‍ය වශයෙන් බලන්නේ ඇයි? එහෙනම් අපි තේරුම් අරගෙන තියෙනවා. නොන්න මේවා අනිත්‍ය වශයෙන් බැලුවාම තමයි නිවන් දකින්නේ කියලා අපි අහගත්ත තරමින් මේක භාවිතා කළොත් මේක සම්පූර්ණයි. අපි දැනගෙනමයි මේ කටයුත්ත කරන්නේ. ඇයි මෙහෙම බලන්නේ? ඇයි මෙහෙම බලන්නේ? හේතුව විසඳ ගන්න ඕනේ. අන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්මාස් ප්‍රවණේ කියලා අපි අර අවිජ්ජා සූත්‍රයේදී කතා කළ ටික මෙන්න මෙතනට අවශ්‍යයි. අපි අනුමාන දහමක් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල හඳුනා ගන්නවා. මේ ලෝකයේ මේ සසර දුකයි. මේ ලෝකයේ මේ සසර දුකයි. මේ දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැතිකොලොත් එතන නිවනයි. නිවන් ලබන මගයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි අහගත්තා ඉගෙන ගත්තා. දැන් අපි දුකයි කියලා කියන මොනවද දුකයි කියලා කියන්නේ? රූපය දුකයි, වේදනාව දුකයි, සංඥාව දුකයි, සංඛාරය දුකයි, විඤ්ඤාණය දුකයි. ඇහැ දුකයි, කන, නාසය, දිව, ශරීරය, මනස ඒකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ. දැන් අපි පොතෙන් අහලා ඉගෙනගෙන කියවලා තියෙනවා. හැබැයි අපි ඉන්නේ එතනද? ඇහැ අපිට දුකක්ද? ඇහැ තිබුණත් දුකක්, ඇහැ නැති වුණත් දුකක්. ඇහැ දිරනවා, දිරණ එක නොපෙනී යන එක සැපක් නෙමෙයි. ඇහි ලෙඩ වෙනවා ලෙඩ වෙන හැ සැපක් නෙවෙයි. එහේ නොපෙනී යනවා, අන්ධ වෙනවා, මැරෙනවා, මරණය කෙලවරකට පවතිනවා ඒක සැපක් නෙවෙයි. එහේ නිසා ප්‍රියන් හා එක්වීම වෙනවා, ඒ හැ සැපක් නෙවෙයි. එහේ නිසා ප්‍රියන්ගෙන් වෙන් වෙන්න වෙනවා, ඒ අවස්ථාවේ හැ සැපක් නෙවෙයි. එහෙන් බලාපොරොත්තු වෙන දේ නොලැබී යනකොට එහැ සැපක් නෙවෙයි. ශෝක පරිදේව දුක් දුම්නස් වෙනකොට එහැ සැපක් නෙවෙයි. එහැ සැපක් නෙවෙයි. ඇහැ දුකක්මයි. හැබැයි ඒ වුණාට ඇහැ නැති වෙන්න ගියොත් ඇහැ අඳ වෙන්න යනකොට අපි මුළු ධනෙම වැය කරලා හරි ඇහැ බේර ගන්න බලමු. ජීවිතයේ කොටසක් පරිත්‍යාග කරලා හරි කපා දාලා හරි ඇහැ බේර ගන්න පුළුවන් නම් ඇහැ බේර ගන්න. ඒ ඇහැ නැති එක දුකක් ලෝකෙට. ඇහැ ඇති නිසා දුකමයි වෙන්නේ. ඇහැ නැතිව දුකක්මයි. කන නාසය දිව ශරීරය මේවත් එහෙමයි. ඇතත් දුක නැතත් දුක. ඉතින් මෙබඳු දුක් සහිත එහේ අපිට මధుර වූ ප්‍රිය ස්වභාවයෙන්ුයි හමු වෙලා තියෙන්නේ. චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. ප්‍රිය රූපයක් වෙලා මధుර රූපයක් වෙලා. දැන් ඔන්න අපි යෝනිසෝ මනසිකාරය යොදා ගන්නවා මෙන්න මේ හේතුව මත. මොකක්ද හේතුව? අපි තණ්හාවෙන් බැඳිලා ඉන්නවා තණ්හාවෙන් උපාදාන කරගෙන ඉන්නවා යමක් මොනවද තණ්හාවෙන් අල්ලගෙන තියෙන්නේ එහැ මම මගේ මගේ ආත්මය කන නාසය දිව ශරීරය මම මගේ මගේ ආත්මය එහෙම නැත්නම් රූපය වේදනාව සංඥාව සංකාරය විඥානේ මම මගේ මගේ ආත්මය එකක් හෝ පහම හෝ මම මගේ කියලා අල්ලගෙන තියෙනවා මම කියනකොට මානය මගේ කියනකොට තණ්හාව මගේ ආත්මය කියනකොට දෘෂ්ටිය කුස්නා දෘෂ්ටිමාන මේ දුක්ඛ සමුදය තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් අපි තණ්හාවෙන් අල්ලගෙන ඉන්නේ මොකක්ද? උපවේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැත්නම් ඇස රූපේ චක්කු විඥාන සංපස්ස වේදනා සංඥා රූප සංචේතන. මේ ටික තමයි ආත්ම කොටගෙන ඉන්නේ. දැන් අපිට කියනවා පියහා ගත්තා ඉගෙන ගත්තා තණ්හාව නිසා තමයි දුක එන්නේ. දැන් අපි ඒක ධර්මයෙන් ඉගෙන ගත්තා අත්දැකීමෙන්. කොහොමද? ලෝකේ එකවර දසදහස් ගණන් ලක්ෂ ගණන් මිය යනවා, මැරිලා යනවා, රූප කුඩු වෙලා යනවා, වැළලීලා යනවා. දුක එන්නේ නැහැ. ඒත් ලංකාවේ බස් එකක බෝම්බයක් උකුරලා කියනකොට අර භූමිකම්පාවකට ලක්ෂ ගාණක් යටවෙලා මරුණා කියනකොට දැනුම් නැති අපිට ලංකාවේ බෝම්බයක් උපුරලා කියනකොට අපිට කම්පනයි. ඇයි අපේ නිසා? අපේ ගමේ ඉඳලා ආපු බස් එක කියලා කිව්වොත් ආරංචි වුණා. තව ටිකක් කලබල වෙනවා. ඉතින් අපේ කම වැඩි ඒක. අනේ අපේ ගෙදර කෙනෙකුත් අපේ පවුල කෙනෙකුත් එතන ඉඳලා කිව්වොත් දැනෙන දුක වැඩි. අපේම කෙනෙක් අපේම ගෙදර කෙනෙක් අපේම පවුල කෙනෙක් දරුවෙක් සහෝදරයෙක් අම්මි තාත්තෙක් ඒ බස් එකේ ඉඳලා අහුවෙලා බෝම්බෙට අපට ඒ මරණය දෙවි දුකක් වෙනවා. දැන් බලන්න මරණයද දුක මගේකම තමන්ගේකම වැඩි වෙච්ච තැනද දුක අපි යමක් තණ්හාවෙන් දැඩි කොට අරගෙන නැත්නම් ඒ ගත්ත දෙයින්මයි දුක ඇවිල්ලා තියෙන්නේ. මම මගේ කියලා නොගත්ත දේවල් ලෝකේ ඕන තරම් බිඳිලා විනාශ වෙලා විනාශ වෙලා කුකුරලා ගියාට කවුරුවත් අඬන්නේ නැහැ. හැබැයි මම කියලා මගේ කියලා ගත්ත දෙයක් වෙනස් වෙනකොට දුකේ ඔන්න අපි හඳුනා ගන්න ඕන තැන. එහෙනම් දුක ඉන්නේ කොතනද? මේ මම කියන මගේ කියලා ගත්ත තැන නේද? මේ රූපය වෙනස් වුණාට විපරිණාමයටපත් වුණාට දුක එනවා නෙමෙයි. මේ මගේ කියන අදහස මගේ කියන හැඟීම නිසා නේද මේ දුක මගේ කියලා ගත්ත දෙඩි බව නිසා නේද මේ දුක එන්නේ. මගේ කියලා ගත්තේ නැති තැන අර ලක්ෂ ගානක් පොළොවට පස්සලා ගියත් යට වෙලා ගියා මට දුකක් ආවේ නෑ. එහෙනම් අනිත්‍යනොත් මම අතහැරලා හිටියොත් මට දුක නැතුව ඉන්න පුළුවන්. එහෙනම් දුක කියන්නේ මේ තණ්හාව නිසාම එනවා නේද කියන අනුමාන දැනුමක් අපේ සද්ධර්ම ශ්‍රවණයේ තුල අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර තුල අපි ලබලා තියෙනවා. මෙන්න මේ සාමාන්‍ය දැනුම තමයි අපට උදව් වෙන්නේ උපකාරී වෙන්නේ හාවකට යන්නේ. එහෙනම් අන්න ඒ පදනම මත අපි තණ්හාවෙන් ගත්ත දේ අත්හැර ගන්නයි අපි රූපය අසුබ වශයෙන් අනිත්‍ය වශයෙන් බලන්නේ. වේදනාව සංඥා සංඛාරේ විඥානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුරුදු කරන්නේ මෙන්න මේ පදනමේ ඉඳගෙන. මම මගේ මගේ ආත්මය කියලා ගත්ත දෙඩි කොට ගත්ත දේ වෙනස් වෙනකොට විපරිණාමයකටපත් වෙනකොට දුක එනවා. ඒ මම මගේ මගේ ආත්මය කියලා ගත්ත දෙඩි අදහස නැත්තම් රූපේ වෙනස් වුණාට දුකක් වෙන්නේ නැහැ කියලා දන්න නිසා ඔන්න නුවණින් මෙනෙහි කරන්න ගන්නවා පටන් ගන්නවා අපි ප්‍රාථමික අවස්ථාවේදී රූපාදී ස්කන්ධයන් පිළිබඳව මෙන්න මේ ප්‍රාථමික දැනුම තුල ඊළඟට අපි එන්නට ඕන ඊට වඩා එහා තැනකට ඊළඟට පියවරේදී ඊළඟට පියවරේදී අපි බලනවා මෙන්න මෙහෙම රූපය මම මගේ මගේ ආත්මය කියලා අරගෙන තියෙනවා වේදනාව මම මගේ මගේ ආත්මය කියලා අරගෙන තියෙනවා. සංඥාව, සංඛාරයේ විඥානය මම මගේ මගේ ආත්මය කියලා අරගෙන තියෙනවා. මෙහෙම ගත්ත නිසායි මේ දුක එන්නේ. එහෙනම් බලන්න ඕන රූපේ මමද මගේද මගේ ආත්මයද. ඔන්න අපි ඒ පියවරේදී බලනවා කෙස්ලොම් නියදත් සම්මස්නාරාදී වශයෙන් රූපේ මම මගේ වශයෙන් ගන්න පුළුවන්. ඔන්න දැන් අපි බෙදලා බලමු කෙස්. කෙස් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? කෙස් කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා තෘෂ්ණාවෙන් වැළඳ ගන්න ඕන දෙයක් නෙවෙයි. ලොම් මම මගේ කියලා ගන්න පුළුවන් දෙයක්ද? ගත යුතු දෙයක්. මේ නියසුභාසාරක. නියකොටු මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියලා දැඩි කොට ගන්න වටින දෙයක්ද? නෑ ඒකත් අසුභාසාර දුගන පිළිකුල් දෙයක්. ඔන්න වෙනේ කරන්න පටන් ගන්නවා. හැම අසුභාසාර දුගඳ පිළිකුල් දෙයක්. මම කියන්නේ මගේ කියලා ගන්න සුදුසු දෙයක් නෙමෙයි. මස දත් ටික මම මගේ කියලා ගන්න සුදුසුද? මස් ගොඩවල් ටික මම මගේ කියලා ගන්න සුදුසුද? ඔන්න පිළිවෙලින් හොයාගෙන හොයාගෙන යනකොට මේ එකක්වත් මම කියලා මගේ කියලා දූතට ගන්න වටින දෙයක් නෙවෙයි. එහෙම දෑතට ගන්න, සිප වැළඳ ගන්න, මුහුණට ලං කර ගන්න වටින එකක්වත් හම්බ වෙන්නේ නෑ. ඔක්කොම මහා දුගඳ පිළිකුල් හිස් තුච්ච දෙයමයි හම්බ වෙන්නේ. එහෙනම් ඔන්න යාට අදහසක් එනවා. දැන් සමහර අය වැරද්දක් කරගන්නවා. මෙතන මෙහෙම බලලා කෙස්ලොම් නියදත් සම්මස්නහර න්‍යාසුභාසාර දුගඳ පිළිකුල් දෙයයි ඇත්තේ. සත්‍යයක් නෑ මෙතන. පුද්ගලයෙක් නෑ. ආත්මයක් නැහැ කියලා අර නැති කරන්න හදන දේ බලෙන් නැති කර ගන්නවා. වැරදි උත්තරයක්. අපි නරක තැනකට වැරදි තැනකට ගියා වෙනවා එහෙම උත්තරයක් ගත්තා. දැන් අපි හොයලා බැලුවා කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු කියන මේ අසුභ අසාර දුක පිළිකුල් දේ මෙතන තියෙනවා. නුවණින් මෙනෙහි කරලා බැලුවා මේ. බලනකොට හම්බුණා මේ බඳු දෙයක් ඇත්ති මේ බඳු දෙයක් ඇති තැනක නේද එහෙනම් මම මගේ මගේ ආත්මය කියන අදහස කොහොමද ඒ අදහස උපන්නේ රූපේ ඇත්තනම් මම වගේ මගේ ආත්මය කියලා ගන්න බැරි දෙයක් නක් ඒක තවදුරටත් හොයලා බලන්න මොනවද කෙස් කියන්නේ මොනවෙන්ද හැදිලා තියෙන්නේ කෙස් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුයෙන් යුක්තයි සතර මහා ධාතුවෙන් කෙස් හැදිලා තියෙනවා. ලොම් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන්. මේ සතර මහා ධාතුවට කියන නමක් නේ. කෙස් කියන්නේ සතර මහා ධාතුව. ඒ සතර මහා ධාතුවෙන් හටගත්ත මේ හැඩයට කෙස් කියලා කියන්නේ. සතර මහා ධාතුවේම මේ ආකෘතියට කියනවා ලොම් කියලා. සතර මහා ධාතුවේම මේ ආකෘතියට කියනවා නියපොතු කියලා. සතර මහා ධාතුවේම මේ ආකෘතියට කියනවා දත් කියලා. සතර මහා ධාතුවේ මේ ආකෘතියට කියනවා හැම කියන. සතර මහා ධාතුවේම මේ ආකෘතියට කියනවා වස් කියන. ඉතින් මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර කියලා මේ කෙනකින් නම් පනවලා තිබුණාට මේ හැම තැනකම තියෙන ධාතුවන්. ධාතුවේ නානත්වයක් තියෙනවා. ධාතුවේ හැඩයක් තියෙනවා. එක එක නානාවිද හැඩ තියෙනවා. ධාතුව රාශී වෙච්ච එකතු වෙච්ච ආකාරයේ එක එක හැඩ ලක්ෂණ තියෙනවා. එක එක හැඩයට එක එක නම් පනවලා තියෙනවා. ඔන්න දැන් එයාට යථාර්ථයක් හම්බෙන හොයාගෙන යනවා. එහෙනම් තියෙන්නේ මේ හැම තැනකම තියෙන ධාතුව. කෙස් වලත් ධාතුව, ලොම් වලත් ධාතුව, නියපොතු වලත් ධාතුව, මසෙත් ධාතුව, හමෙත් ධාතුව, නාරවලත් ධාතුව, යටකට වලත් ධාතුව. හැබැයි වෙනස මේ ධාතුවමයි ඇත්තේ ඒ ධාතුවෙන් රාශි වෙච්ච හටගත් දෙහි ස්වභාවයේ වෙනසක් තියෙනවා. පෙනෙන ස්වභාවයේ ඒ රාශි වෙච්ච ආකාරයේ ලක්ෂණයේ වෙනසක් තියෙනවා. එතකොට මෙන්න මේ හීන් දිගටි ලක්ෂණයට කෙස් කියලා පනවලා තියෙනවා. එතකොට මේ කෙස් කියලා දකින්නේ මේ ධාතුවමයි. ධාතුවේ මේ හැඩයටයි මේ කෙස් කියන්නේ. ලොම් කියලා පනවලා තියෙනවා. ඔන්න යා හොයාගන්නවා ධාතුවම ඇති තැන ධාතුව දිහා ධාතුවට එක එක නම් පනවලා තියෙනවා. නම් පැනවීමක් තියෙනවා. මෙතන තියෙන්නේ ධාතුව විතරයි. ධාතුව ඇති තැන විවිධ නම් වලින් බලලා තියෙනවා. අපි මෙටි කුලියක් ගත්තාම ඒක කිසි වටිනාකමක් නැහැ. හැබැයි මේ මෙටි කුලිය අපිට පුළුවන් වටිනාකමක් හදන්න. අපි ඒකේ උන ආකෘතිය වෙනස් කරනවා. උණේක ආකෘතියකට වෙනස් කළාම අපට පේනවා හාවෙක් වනේ හරි ලස්සනයි. සල්ලි දීලා හරි ගෙදර ගෙනියන්න ඕන. ඔය මැටිගුලියම තව විදිහකට වෙනස් කළාම අපට අලියෙක් ඇතෙක් පේනවා. තවත් විදිහකට මැටිගුලිය වෙනස් කළාම මුවෙක් පේනවා. තවත් ඔය මැටිගුලිය වෙනසක් කළාම ඇතිලියක් පේනවා. තවත් ඔය මැටිගුලිය වෙනසක් කළාම නේඹිලියක් පේනවා. තවත් ඔය මැටිගුලිය තව වෙනසක් කළාම කලගෙඩියක් තවත් ওই මැටිගුලියේ වෙනසක් කළොත් ආකෘතියේ අපට රූපයක් එන්නේ. දැන් බලන්න මැටිගුලියමයි තිබුණේ ආකෘතියේ හැඩය විතරයි වෙනස් වුනේ. හැඩය වෙනස් වෙන්න වෙන්න නම වෙනස් එකම මැටි මැටිමයි ඇත්තේ හැඩය වෙනස් වෙන්න වෙන්න නම වෙනස් වුණා. ඒ ස්වභාවයම හඳුනා ගන්නවා ධාතුවමයි ඇත්තේ. ධාතුවේ හැඩය වෙනස් වෙන්න වෙන්න වෙන්න එක එක නම් පැනවිලා තියෙනවා. මෙබඳු ධාතුවක් ඇති තැන කිස් කියන නමක් උන්යාට හම් වෙන එහෙනම් මෙබඳු ධාතු ගොඩක් ඇති තැනට සත්වයාය පුත්‍රයාය කියන සංකල්පයක් ගොඩනගලා තියෙනවා නේද සම්මතයක් ගොඩනගලා එයාට හම්බ වෙනවා පැනවීම සම්මුතිය. ධාතුව ඇති තැනට මෙහිම නමක් දාගෙන තියෙනවා. ධාතුව කෙස් නෙමෙයි, ධාතුව ලොම් නෙමෙයි. ධාතුව හැම තැනකම විශ්ව සාධාරණයි. විශ්ව සාධාරණ වූ ධාතුවට එක එක නම් දාගෙන මැටි විශ්ව සාධාරණයි. මැටි ගුලියට එක එක නම් දාගෙන තියෙනවා. ආවෙක් නුයෙක් ගෝණෙක් ඇතෙක් දේව රූපයක්, මනුස්ස රූපයක්, බුද්ධ රූපයක් නම් පනවගෙන තියෙනවා. ඇතුළත ඇත්ති මැටිමයි. මෙටි හැටියට දකිනකොට මේකට කිසි තණ්හාවක් නැහැ. මෙටි මෙටි හැටියට දකිනකොට කිසි තණ්හාවක් නැහැ. හැබැයි මෙටි කියන යථාර්ථයේ වෙහිලා හාවෙක් මුෙක් වෙනකොට ඔන්න තණ්හාව උපන්න. ධාතු හැටියට බලනකොට කිසි තණ්හාවක් නැහැ. ඒ මෙතනත් ධාතුව, අතනත් ධාතුව, අරහෙත් ධාතුව, මෙහෙත් ධාතුව විශ්වයේම තියෙන ඒ ටික. දැන් ධාතුව වෙහිලා කෙස් පේනකොට, ලොම් පේනකොට, නිය පේනකොට ඔන්න එක විදිහක්. ඒ ටික ඔක්කොම එකතු වුණාම ඔන්න මිනිස්සෙක් වෙනවා. ඔන්න එයා හඳුනා ගන්නවා රූපේ පිළිබඳව නුවණින් මෙනෙහි කරලා හරි විදිහට මෙනෙහි කරලා අනේ රූපය කියන්නේ මෙන්න මේ බඳු ධාතුවක් ඇති තැනක් ධාතුව ඇති තැන ධාතුව ධාතුව හැටියට නොපෙනෙන නිසා නොදකින අවිද්‍යාව නිසා මේ සත්‍යයේ පුද්ගලයේ කියන පැනවීමක් කරගෙන තියෙනවා. ඒක හිතෙන් හදාගත් එකක් නේද දෘෂ්ටියක් නේද? ඔන්න දෘෂ්ටිය හඳුනා ගන්නවා රූපයේ පරීක්ෂා අපි රූපය ගැන හොයන්න ඕන කායානුපස්සනාව වඩන්න ඕන මෙන්න මේ උත්තරේ ගන්න. ඉතින් මේ විදිහට අපිට අනිත් එකක් හොයන්න වෙනවා දැන් මම හිතනවා මේක වඩා කාලය ගන්න බෑ. දැන් පැයකමාරක් ගිහිල්ලා ඇතිනේ. පැයකමාරක් ගත වෙලා. අපේ ඉදිරි සතියේ ඉතුරු ටික ඒ විදිහෙන් කලබලයක් නැතුව පිළිවෙලින් මේ ටික අවබෝධ කරගෙන යන්නේ කොහොමද කියලා අපි හොඳට කතා කරන්නේ. අපහැදිලි වෙන තැන් වහලා දාන්න එපා කතා කරලා මගෙන් අහන්න අපිට හාමුදුරනේ ටික නම් තේරුන්නේ අපෞසරයක්. දහසරයක් හරි කමන්නේ අහන්නේ ටික තේරුන්නේ ආයි කියන්නේ. මොකද ඒ ටික අහගන්න නැතුව එහාට ගිහිල්ලා වැඩක් නැහැ. ඒ නිසා නැවත නැවත අහගෙන තේරුම් අරගෙනම අපි හැම කෙනෙක්ම මේ ටික තේරුම් අරගෙන ඉදිරියට යන්න ඒ නිසා දැන් අපි මේ කතා කරපු ටික අපහැරේ නමතක නොවෙන්න නොදී මෙන්න මේ පදනම මත පිළිතලා අපි හොයමු. පරිශ්‍රණය පටන් ගන්නවා. දැන් රූපේ දිහා බලන්න ඒ විදිහට. අපි ඊළඟට දවසේ අපි වේදනා සංඥා සංකාර දිහා තව බලන හැටි. රූපේ දිහා තවත් ආකාර වලින් බලන හැටි අපි ඉගෙන ගනිමු. ඉතින් දැනට අපි ඒ දර්ශනයට පිවිසෙන්නට ඕන මූලික පදනම පිළිබඳව අද දවසේ අපි කතා කරන තවත් බොහෝ ඒ ගැන කතා කරන්න තියෙන ඉදිරියේ කතා කරමු. ඒ සඳහා උත්සාහයේ වීරිය ඔබට පහළ වේවා. ඒ දැක්ම, ඒ දහම දකින නුවණ උපදීවා. ඒ සඳහා එරෙහි වන යක්ෂ භූත මාර සතු කර්ම රෝග පීඩාවන් දුක්මාන අදුරුස්මාන භාගත් මගනරේ සියලු යහපත සාන්තිය සැලසී සසර දුක් ඒවා ලබන අමා නිවනින් සැනසීම හැම දිනාටම ලැබේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ඕදයන් තුසිවං පදං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා අද දවසේදී මේ පින්කමේ දායකත්වයේ ලැබමින් මේ හැම දෙනා විසින් තුන් ධර්ම දානයක් බොහෝ දෙනාට දුන්නේ ලෝකයටම තුන් ධර්ම දානයක් දුන්නා මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානයෙන් ධර්ම දේශනා කිරීමෙන් අපි හැම දෙනාම රැස් කරගත් මේ උතුම් කුසල ශක්තිය හැදුවට ගුරු දෙමාපිය දුව දරුවන් ආදී පවුල අපි හැම දෙනාටම මේ ජීවිතයේ මේ ගෞතම සාසනයෙන් උපර බුද්ධ වාදනය අමා නිවන් සුව පිණසම හේතු වාසනා වේවා. මතුබුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු සම්දිතු ශාසන මාමක උපකාරක දේව සමූහයාටත් පින් ඇති වේවා දිව ඉසුරු වැඩි දුන් වේවා. පතන බෝධි අපි හැම දෙනා නමින් නැසේ මේ පරලෝකීය මෞර්තිය සම්බුදු ගුරුවර ඥාති මිත්‍ර දුරාදරුවන් ආදී සතර ඥාති වර්ගයාටත් විශේෂයෙන් අද දවසේ දායකත්වය ලබාගත් පින්වතුන් ඇති සමහර විට ඒ පින්වතුන් නමින් මේ පරලෝකයේ සී කටයුතු යම් ඥාපිතයි සිංහේ නම් ඒ හැඳුනාටමත් විහාරගණේ අපවත් වේවදාලි සිල් ස්වාමීන් වහන්සේලාටත් මේ ස්ථානයේ ගොඩනගන්න පිළිසිනහන්සේ පරලෝකයේ යම් පිරිසක් වෙනන් දෙනාට අපේ උපකාරක උපස්ථායක දෙමාපිය ගුරුවරයාගේ දෙනාටත් මේ පරලෝකීය මේ කුසල ධර්මයන් එක සියයක්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා සුවපත් වේවා ආත්ම දර්ශන සාධිකයට පිනන. පින්වත් හැම දිනකටත් ඇදුවැඩි ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී කවුරුල මතත් ඒ දායකත්වයේ දරණ හැම දිනකටත් ඒ කවුරුල සෑම සුබ දිනකටත් සියලු ලෝක සත්වයන්ටත් ගෞරවණීය සාමීන් වහන්සේලාටත් මේ ජීවිතයේම මේ උතුම් සත්‍යර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන දුක් නිරෝගී සුව සම්පත්තිය චිරදීවි කායික මානසික සුවය කායික මානසික සම්සිල්ල සියලු යහපත සාන්තිය සලසා ලැබේවා මේ සතර කතරේ සරණාගත දුෂ්ට ගුරුජන පාපී අසත්පුරු ශාස්ත්‍රයකට යොමු නොවි උතුම් කල්යාණ මිත්‍ර සත්පුරු ශාස්ත්‍රයෙන් කවතවත් ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන නාමයන් සෝකේවා දිනාට සම්භීතියෝ විවජ්ජන්තු සම්ප රෝගෝ විනස්සතු මාතේ භවත්තං රාජෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස සම්මුද්ධාපසායෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවං සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත ඒකග්ග සම්ප්‍රත්තිමේ වෙච්ච අතෝ නිබ්බාන සම්ප්‍රත්තිමේ නාති සමිච්ඡති ධර්ම ශ්‍රවණාන් සංසලයෙන් මෙතන නිවන් සියස ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන් වහන්සේ ශ්‍රී සද්ධර්මාලෝක කල්යාණ මිත්‍ර සංසදේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ Thank you.